දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල සාරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. ඒකට කියන්නේ තදංග නිබ්බුතිය කියලා. නිවන තියෙනවා යාති දේවල්. අච්ඡන්ත නිබ්බුතිය තදංග නිබ්බුතිය. තදංග නිබ්බුතියෙන් තමයි අපි දැනගන්නේ මට පුළුවන් දෙයක් කියලා. ඒක වරිණ එනවා නැති වෙනවා. එනවා යනක බින්චක් විතරයි. ඉතින් පේනවා පුළුවන් කියලා. හැබැයි ඊගා චිත්තක්ෂණේ නෑ. ආයත් උසකට ආයත් වෙනවා ආය නැති වෙනවා. ඒක කියනවා එන්නේ එන්නේ එන්නේ එන ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා. අර ශූන්‍යතාවය අපේ ෆ්‍රීකවන්සි එක වැඩි වෙනවා නම් පාට් එක ගන්න. ඉහළ ගිහින් තමයි මොමන්ටම් එක ගන්න සම්පූර්ණ ශූන්‍යතාවයට යනවා. ඒකට කියන්නේ තදංග නිවෘති ඒ ඒකන ලැබෙන නිවනක් තියෙනවා. ඉතින් වෙනාට පොටෙන්ෂල් එක තියෙනවා. හැබැයි තාම අපි ෆුල් ෆේස් නැහැ. එහෙම කරගෙන කරගෙන යනකොට තමයි ඒ සම්පූර්ණ කියන්නේ ගුරුත්වාකර්ෂණයේ ජීවත් වෙන කෙනෙක්. ගුරුත්වාකර්ෂණය නැති තැනක ජීවත් වෙන්න උත්සාහ කරන මෙහි එක්ස්පෙරිමන්ට් කරනවා. මෙහි පුළුවන් සාමාන්‍ය ඒරෝප්ලේන් එක තත්පර 30ක් කරන් දෙන්න ගුරුත්වාකර්ෂණය නැතුව. ඒක පස්සේ ආයෙනවා. එන්නේ පරවත්තන්න පුළුවන් එක විදිහකට ඒකට ඕනම කෙනෙක් චක්‍රතියක් ස්ටොනෝස්ල ගන්න අධ්‍යක්ෂණය ගන්න පුළුවන්. ඒක මේ ගුරුත්වාකර්ෂණ සුලභ කරන්නේ. ඊට පස්සේ කියන ඔය වගේ තමයි යහස්ති හම ඇත්තම නැහැ. ඉතින් මේක රිහර්සල් කරන්න පුළුවන් හැබැයි බෝල් ප්ලේට් එක්ස්පෙරිමන්ට් එක කරන්න. ඉතින් මේ ශුන්‍යකාරයේ මේ මහායාන බුද්ධ ආගමේ ප්‍රධානම සංකල්ප බවට පත් වෙලා තියෙනවා. ඒකවල කියලා කියන්නේ මේ යමක් තියෙනවනම් පරිණසුයි. වෙනස් වෙන සුළුයි ඒක තමයි දුකට හේතුව. ඒ නිසා ඇතිකත්වය තියෙනවා කියන ආස්තිකත්වය තුළ සැපක් නැහැ. මොකද තියෙන්නේ වෙනස් වෙන නිසා නාස්තිකත්වය තුළ වෙනස් වෙන දෙයක් නිසා සැපයි. උදාහරණයක් වශයෙන් කියන පටවියාපෝ තේජෝ ආස්තිකත්වය අවකාශ ධාතුව නාස්තිකත්වය ඒ නිසා පටවියාපෝ තේජෝ බල බල ඉන්නකොට ඉන්නකොට පේනවා මේක තියෙන්නේ canvas එක. canvas එක ආකාශයට නැති. පටවිය අපෝ තේජෝ වායු තියෙන අවකාශය. ඒ යම් වෙලාවකට අපිට පටවිය අපෝ දේට ගෙවල ගෙවල ගෙවල කරලා ගියාම යන්නේ හිස් අවකාශයට. ඒක අපිට පේන්නේ අසරණ වීමක්, තනි වීමක්, නැති වීමක් කියලා. නමුත් රූපේ ගවලාන ගත්තොත් ශුන්‍යතාවයට යන කෙනෙක් පැත්තෙන් ගන්නත් දන්නවා ඒක තමයි යන්න ඕනේ කියලා. ඒක නිසා පටවිය අපෝ තේජෝ වල පරිච්ඡින්න අවකාශයට හිත යොදලා කුලප්පු වෙන මනුස්සයා සයිලන්ට් මිනිසයා වේදනා සැප දුක් දෙක මැද තියෙන අදුක්කම සුඛ වේදනාවට පුරුදු කරනවා. අදුක්කම සුඛ වේදනාව එකට ටිකක් complicated concept එකක්. අපි දවස පුරාම ඉන්නේ අදුක්කම සුඛ වේදනාව. සුඛ දන්නේ. අපි දන්නේ සැප වේදනාව සහ දුක් වේදනාව පමණයි. ඒ දෙකම සාධාරණසේ වූ පටිඝානසේ ආශ්‍රය කරනවා. අදුක්කම සුඛ වේදනා කියලා නොදැනීම තමයි අවිද්‍යාව කියන්නේ. ඒක දැනගත්ත දවසේ අපිට තේරෙනවා දුක් කරදර මුළු ජීවිතේම තිබුණා දවසේ විනාඩි 5කටවත් නැහැ. අපි ඒක මතක් කර කර දුක් විඳින තරම් අපි පිළිබඳව අකාරුණාවන්ත නිසා ඇතිවෙච්ච දුක් සිහිපත් කර කර විඳවන එක තමයි අපි කරන්නේ. ඔකට තමයි කෘතඥය කියන්නේ. වෙච්ච වැරදි ආනාපානසේ ආස්වාද ප්‍රසවාස දෙක තියෙන ගැප් එක ඇල්ලුවා නම් අපි ඉතල ඒක නෙමෙයි අල්ලන්නේ යන ආස්වාද ප්‍රසවාස දෙකනේ බලන් බලන් ගෙවිගෙන ගෙවිගෙන යනකොට මොකද වෙන්නේ ඒක නැති වෙන කියන්නේ ගැප් එක වැඩි වෙනවා කියන්නේ ඒක ලස්සන බෝඩ් එකක් අඳලා දෙන්නන්න පුළුවන් graph එක අඳලා දෙන්නන්න පුළුවන් අපේ sensitivity level එක වැඩි වෙගෙන වැඩි වෙන යනකොට අපිට දැකේ අපිට තේරෙන පටන් අර ගන්නවා ආස්වාසය ඇති වෙන්නේ ඉස්සෙල්ලා හිතනවා ඇති වෙනවා කියලා කියන්නේ හිතනේ ප්‍රවාහය පටන් ගන්නට. අපිට මේක දන්නේ නැහැ මොකද අපේ හිත සෙන්සිටිව් නැහැ. ඒක ගෝස් කල පුරවාගෙන යන වෙලාව වෙනකොට තමයි අපිට තේරෙන්නේ යනවා. ඒකකොට මැද ඉන්නේ. අපි මොන පැනලා. ඊට පස්සේ ඉවරුණයි කියවන්න ප්‍රසවාසය ඉවර වෙන්නේ ටේපරින් ඕෆ් වෙනවා. අපි ඒක තැනකදී කියන මට තේරෙන්නේ. ඊට පස්සේ ප්‍රසවාසයෙන් ආස්වාසේ පටන් ගන්න ඉස්සෙල්ලා ස්පේස් පොලිසි මොනක්ද තේරෙන්නේ. ප්‍රසවාසය පටන් ගන්නකොට සෑහෙන ගොරෝසු වුණාට පස්සේ මේ අපි කියන අන්න යන්තම් අම්මයි. නමුත් ඊට ගොඩකට කන්නේ වැඩි පටන් ගන්නවා. ගිහිලා යනකොට යන්තම් කර ගියාට පස්සේ අපි බලාපොරොත්තු තහම දැන් තියෙනවා. නමුත් ඒක හිම හිමීට ගිහිලා නැති වෙයි. සෙන්සිටිවිටි එක වැඩි වෙනකොට මොකද වෙන්නේ? හැදීගෙන යන ආනාපානේ තව අහුවෙන්න පටන් ගන්නවා. ගුරුසු වෙලා නම් ප්‍රශ්නන්නේ ගෙවිගෙන යන ආනාපානේ තියෙනවා. කොහොමද ගිහිලා අන්තිමට මේක ගෙවිලා මේකට පටන් ගන්න ලින්ක් එක අහුවෙච්චතන තේරෙනවා ඒකට අදුක්කම සුඛ වේදනා පිළිබඳ හැඟීමක් ඇති කරන එකයි ඒක අහුවෙන්නේ ස්පර්ශයේ හෝ සත හෝ දුක ළඟ කරන අහුවෙන්නේ යා කියන මෙතන නෑ කියලා. එයා ඒකට අනදර කරනවා එයා ඒක අතාරිනවා. ඔය කරන කරන යනකොට සෙන්සිටිව් වැඩිමිට වැඩිමිට කියනවා මේක දිගට යන අත්දැකීම මේ ඉහළ පහළ යන කරුණා. ඉහළ කෙලවරක් අයි පුරුදු කරලා නෑ. පහළ කෙලවරක් නෑ. මට ගුරුතුමෝ කියනවා. කේන්තියක් යනකොට කවදාකවත් කේන්තිය මුල දැකලා නැහැ. කේන්තිය වැඩට ආවට පස්සේ තමයි අපි කේන්තිය යකාමාවට පස්සේ තමයි කේන්තිය අරගන්නේ. එතකොට තමයි ආසාවක් යනකොට සම්පූර්ණ ඇසෙනකින් එන්නේ. කියන්නේ නිපින් අද්ද බක්කලක් තියෙන. ඊපතෙන් කරන්න පුළුවන් වෙන අපිට අහුවෙන්නේ. අපි ගොරෝසු නිසා සෑහෙන මොරුවට පස්සේ අපිට අහුවෙන්නේ. අහුණාට පස්සේ අපි තක්කු මුක්කුණාට හිතක් වෙනකම් බලන් ඉඳලා උහිට පොඩ්ඩක් කලින් අල්ලගත්තා. ආස්වාසය දිහා බලන ඊගාටන ආස්වාසය මේකට චිත්තක්ෂණයට කලින් එන්නේ. ඊගාටන ආස්වාස උහිටත් කලින් එන්නේ. ආස්වාස ප්‍රසස්ත මුළු ලෝකෙම තියෙනවා. ඒකට ආස්වාස ප්‍රසස්ත කොච්චර සීන් වෙන්න ගියා ඒ ටච් එක ගන්න පටන් ගත්තාම ෆ්ලැට් ගියත් ඒ තුලේ පිනියන්න පුළුවන්. ඒක තියෙනවා එක්ස්පීරියන්ස් එකක්. ඒක කියනවා සෙන්සේෂන් එකක්. අන්නේ ඒ ටච් එක අල්ලගත්තට පස්සේ අපේ තියෙන බ්‍රේන් එකේ සම්පූර්ණ කැපැසිටි එක වැඩි කරනවා. අපි දැන් 10000ක් අඩගන්නවා. දැන් අනේ ගොරෝසු හරිය විතරයි. පටන් ගන්න ඇති. ආයෙත් කියන්න බෑ. නිකන් දෙකේ යනකොට කියනවා කියන්නේ ටේපරින් ඕක. ඒක ටේපරින් ඕක. අඩු වේගෙන යනවා. ඇත්තටම ආනාපානේ මාස්ටර් කරපු කෙනෙක් කියන්නේ මේක දිගට යන එක්ස්පීරියන්ස් එකක් විතරයි නේද කියන්නේ. ආධුනිකයා කියන්නේ නෑ නෑ මේක මෙහෙම මෙහෙම වෙන එකක් තියෙන්නේ මට තේරෙන්නේ හොඳටම පිටකොන්ද විතරයි. මුල තේරෙන්නේ නෑ අග තේරෙන්නේ නෑ. ඒ නිසා බුදු සමහර මොනවක් කියන්නේ. මෙන්න දීගං වාසසන්තෝ දීගං අසසාමිච ප්‍රජානාති රක්ඛං වාසසන්තෝ රක්ඛං අසසාමිච ප්‍රජානාති දීග බව එසසේ ධම්මකාය පරිසංවේදී කියන්නේ මොකද්ද මුලයි මැදයි අගයි තුනම දැන් බලපන් දැන් ආනවන් කොටු වෙලා අහු වෙලා ඉන්නේ මොනට මොන දාලා ඉන්නේ සානවනේ ඇති වෙනකොටම ඇති වෙන හැටි බලාන හිතුවොත් අර කැවිල්ල ටචින් සෙන්සිටිව් ලෙවල් එකට එනකොටම ත්‍රිහෝලක පැන්න ඊට පස්සේ ඕන හොඳ වල තේිනවා ඊට පස්සේ නැති වෙලා ගියාට නැතුණා කියන්නේ නැහැ බලාගෙන ඒක හරියට ඉරමගිනකොට හඳ නිහි වෙන හැටි දැකලා තියෙනවා. ඊට මේ පැත්තෙන් ලාගෙනකොට හඳ ආසෙ තිබුණාට මේකෙන් ගැටේ නැතුව මම පොල් කැල්ලක් අරගෙන ඔහෙ තියෙනවා. හඳ නැති වෙලා නැහැ. හැබැයි අපි කියනවා හඳ නැතුව නැහැ කියලා. හඳ තියෙනවා. සිකුරු සකෝතිය බැලුවොත් සමහරක් පහළ තියෙනවා. මුංචි ඩොට් එකක් තියෙනවා. ඒක ඊට පායන නැති වෙලා ඉති බලලා ඒක නැගිටින බලාගෙන ඉන්නකොට ඒක බෙන්ඩල් වෙලා ගිහින් අන්තිම සුදු ලපයක් වශයෙන් මුළු දවස පුරාම විශේෂයෙන් ඉරබට කරුවා වශයෙන් කියනකොට අල්ලන්න පුළුවන්. ඉතින් ඒක පුරුදු කරගෙන කරලා තියෙනවා මේ තරුව නැති වෙලා නෑ. තරුවේ ඕබාද නැති වෙනවා. එනි ආසව ප්‍රසවාස දෙකේ දෝලනය දිගටම තියෙනවා. ඉතින් අපි අර සෙන්සිටිව් නැති නිසා දැනෙන ගොරෝසු වෙනකම් කියන මට ආනාපානෙ කොට අහුවෙන්නේ. අවුලත් අවුලම අන්තිම ගොරෝසු ටික විතරයි. හොඳට මේක ස්පෙෂලායිස් කරනකොට වෙන්නේ ඒකට එන්න චිත්තක්ෂණ ගන්න අවුල. ඉවර වේගන යන තව චිත්තක්ෂණ අන්තිමට මේ බෙල් එකේ මේ ටේපරින් එක දැක්කට පස්සේ තේරෙන පටන් ගන්නවා අපි කොච්චර ජීවත් වෙන තානාපාන කියන එක දැකලා. අනුබලේ මුලමදාන දැකලා. දැක්කම මුළු ලෝකෙම ඒක තියෙනවා. ඕනම සංසිද්ධියක් පටන් ගන්න මෙහෙම තමයි පවතින මෙහෙම තමයි යන්නේ මෙහෙම තමයි. අපි දැන් මේ කතා කරන්නේ පිටකොන්ද විතරක් කතා කරා. පිටකොන්ද දැකලා දැක්කයි. මොනවද කියන්නේ නේද? ලක්ෂ කෝටි වාරයක් කන පන්දිය බලන්න. එනකොටම නැස්සලා ඉන්නේ නැති තැනක ඉඳලා මතුවේ. නැති ඇති තැනක ඉඳලා මතුවේ. ප්‍රසවාසය නැති තැනක ඉඳලා මතුවේ. ඇති තැනක ඉඳලා නැතිනේ. කොහොම බලන්නකොට වේදනාවක් චක්ක. වේදනාවක් කොහේ යන සිබිලා එනව නෙමෙයි. ඒක කලින් තිබිලා තියෙන සෙන්සර් කතා වෙලා. මේක අර මට්ටම් පැනනට පස්සේ තමයි අපි වේදනාවක් තියෙනවා කියලා කියන්නේ වේදනාවක් නැත්නම් කියනවා නෙමෙයි. වේදනාවක් තිබිලා තියෙනවා. සද්දත් තියෙනවා. හිතේලිත් තියෙනවා. ඒක නිසා මේ කොම්බිනේෂන් එක ගත්තොත් හැම වෙලාවෙම එකක්. එක වෙලාවට එක එකම ඉස්සෙන එකයි වෙන්නේ. එහෙනම් අපි වෙනවන શબ્දයක් අමර වේදනාවක්. නමුත් ඒක අවශ්‍ය කරන මූල ද්‍රව්‍යය. අමුද්‍රව්‍ය ටික හැම වෙලාවෙම පණ විත්තක් නැගිනලා ඉන්නවා වගේ ඉන්නවා. මතුවෙච්ච ටික විතරයි අපි ඉලක්කම් ගණන් කරන්නේ කවුන්ට් කියලාගන්නේ. ඒ ටික ඔක්ක අයිස්බර්ග් වගේ. යට හැරී දිනවා 90%ක්ම ඔබ අයිස්බර්ග් එකේ යට කැලෝක පේන්නේ. ඒකේ පේන උඩ දැකලා එහෙම වතුර හොඳට පිරෙන නැන්දේ අස්ස ගියාම රට විශාල ප්‍රදේශයකින් තල්ලු නිසායි මේ පොඩ්ඩක් ඉස්සරහට තියෙන කියලා රූප වලටත් කියන අරගමයි වේදනක් තියෙන අරගමයි සංඥා තියෙන අරගමයි සංස්කාරත් ඒ ගන්න ගමයි විඥානත් ඒ ගන්න. මේ රූප හරි ලේසි අල්ලගන්න. පැටර්න් එක ගන්නවට පස්සේ ඒකම තමයි හැම පංචස්කන්ධයට වෙන්නේ. ඒක දිහා තව කෙනෙකුට දිහා බලනකොට එයාට කරා ඇති වෙන නිෂ්පදව අල්ලනවා. මම මේ වචන රාජ්‍යකින් තමයි ආරම්භයෙන් කියන්නේ ගියා කියන්නේ. දුවර සෙන්සිටිව් යනවනම් දන්නවා මම මෙයා නිකම්ම මිනිස්සුම මගේ වචන නිසා කියන්නේ ගියා. ඒකවල මම කියකදී අනිත් සමාවෙන්න මම මේ කොහොමද අක්කලා මේ කිව්වේ? ඒක අනිතයි. මේක නම් ගිනිය නම් ගන්නවා කලින්. එතකොට ලෞකික නැත්නම් ලෞකික මුලදීම නුත් ඕනම දෙයක් සම්භාහන විද්‍යාවේදී කියනවා කර්බනිය රිෆ්ලෙක්සොලොජි එක කිසිම රෝගයක් ඇක්සිඩන්ට් එක එකවර ඉන්නේ උතුමන්ට කරගෙන ඉබම දුවද ඕනම රෝගයක් මුලින් නැල්ලුවොත් ලුණු වතුරටයි ඉන්න වතුරටයි සනීප කරගන්න කිසිම ශරීර රෝගයක් නැහැ ලුණු වතුරට උණු වතුර යන්නේ නැති. පවුනුත් දොස්තර මහත්තයා කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේක මතුවෙනකොටම අල්ලන එක. ඉතින් ඒක බැරිකමට අපි කියන ප්‍රමාදය කියලා. විශේෂ ප්‍රමාද කියන කිව්වේ අපිට අහු වෙනකොට භාවනාවට පස්සේ ඉතින් අපිට ඔක්සිජන් ඕනේ, කියටරේක ඕනේ, ඇනස්තීසියා ඕනේ ඔක්කොම ඕනේ. හොඳ සෙන්සිටිව් බලහිටියොත් හැම රෝගයක්ම ලක්ෂයක් සිත් සංඥා දීලා දීලා තමයි ඔය ත්‍රිශෝල් එක පන්නේ. ඒන සංඥා අඳුරනවා නම් ඕනම රෝගයක් පුළුවන් විනාශෙන්නේ උනාසේ හරි කරා. මම ඔය මේ මොකද බ්‍රොමියෝලේ කන්දානේ යුකේ වල කරද්දී හිතුවේ හිතේ ඉතින් 60ක්ම දොස්තරලා. ඕගනයිස් කිරුවේ ශිරෝමා ශිරෝමා ඩෙන්ටිස්ට්. ඉතින් මම කිව්වා මේ තරහේ මම මෙඩිකල් කරලා නෑ මම මේ පොත් කියවුවා කියන්නේ කියලා. ඊට පස්සේ ඔක්කොමලා කිව්ව ඕම කරුවොත් එහෙනම් දොස්තර ගම්පන් යන්න දෙයි ඔක්කොම ලුණු වතුර මුණු වතුර හැබැයි අල්ලනවා කියන එක ඉතිනවා ඔය හරි තානාපාන පටන් ගන්න තැන අල්ලනවා ඊට පස්සේ සිරෝමා කියන්නේ ඩෙන්ටිස්ට් කෙනෙක් කියනවා ඕනෙම දතක් ගලවලා අම්ම කරන්නම බැරුවොත් කියන්නේ මොනතරම් කටබුරුවන් ඉන්නේ. টොප්ම টොප් ක්ලාස් ඇඩ්වයිස් එක මොනතරම් මොනතරම් කටබුරුවන්. ඒ නිසා මේ ඕනම රෝගයක් ඒ කියන්නේ nipping at the back. මුලින් අල්ලන්නේ තමයි මේක තමයි යෝනිසමනසිකාර කියන වචනේ තේරුම උකයි. යෝනිසමනසිකාර කියන්නේ මුලට අදිකාරය. ගුරුසු තනින් ගන්නවා, පෙරදෙන හැටි දකින්නවා, පමාවෙන හැටි දකින්නවා. හෙට දෙන්න යන chance එක නේ හෙට ඊට කලින් අල්ලනවා. අනිද ඊට කලින් අල්ලනවා. අල්ලන අල්ලන තෙන්ඩර් කාත්තකට එනකොට ඕන දෙයක් තමයි ඇසෙන්නේ. ඒකයි සර්වචනන්ද කියන්නේ ආනාපානෙ දැක්කයි කියලා නිගමනයකට එන්න එපා. ඔය තුනී වෙනවා කියලා කියන්නේ ඒක පටන් ගන්න හැරිසා ගෙවෙන හැටි අපේ තියෙන සෙන්සිටිවිටි ලෙවල් එකට යටින් එහෙම නැත්නම් අපිට අහුවෙච්ච නැති ත්‍රිශූල් වැලිය එකට දාලා බලන්න. බැලුවාම අද නොදන්නාට ඒක තේරෙනවා. හිත යනකොට ඒකත් තේරෙනවා. ඔහොමම ගියාම පුදුම ගැඹුරකට යනවා. ඒ ගියාට පස්සේ ඒක මේ ව්‍යාකරණයට දාන්න බෑ. ඒ එන සෙන්සර් එක. ඒක මේ ග්‍රැමර් වලට අහුවෙන්නේ නැහැ, ලැන්ග්වේජ් එකට අහුවෙන්නේ නැහැ. හැබැයි නෑ කියන්න බෑ. රූපයක් තියෙනවා සැඩයක් ආකාරයක් නැති. වේදනාවක් තියෙනවා සැප දුක දෙක නැති. සංඥාවක් තියෙනවා අපිට විස්තර කරන්න බැරි. අපි මොනවත් නොකරුවාද මම කලබලී මගේ අධිෂ්ඨාන මගේ චිත්ත ශක්තිය කියලා නොකරුවාද අපි නොදැනුවත්ව මේ භවයේ පැවැත්මට යටින් කියනවා මොකද්ද තල්ලුවක් සම්පූර්ණ වෙන්නතර කළ බලහිනකොට තේරෙනවා. සංස්කාර වල කියන බොහොම සියුම් මට්ටම. විඥානය හැම වෙලාවෙම ගැටේනවා. අපි කර්මණී කියත් කැටේ වැටෙනවා. අන්න එහෙම බලන්න බෑ මේක මේ මේ නඩුවට උත්තර බඳින්න දැනවල මේක මගේ නෙවෙයි. මේ ධර්මතාවය. ඉතින් මේකට මොකද එනම් උපන්නාට කියන්නේ. මේකට මොකද මම කනගාටු වෙන්නේ කියලා හරියට අඩිය දැක්ක දවසේ පවක් කෙරුණත් පිනක් කෙරුණත් ඒක උපලයන් කරා. ඒක හේතු අරගෙන වෙනවා. ඒක කරන්නේ තමයි අර සතිස්මාජ හොඳට එකලස් කරගෙන සිද්ධියට වෙන්න දෙන්න ඕන ස්වභාවය. බලාගෙන ඉන්නවා ගල්බමුණෙක් වගේ. බමුණෙක් වගේ නැත්නම් කාපිකෙක් මේ තපසෙක් වගේ බලාගෙන ඉඳලා විපස්සනා කියන්නේ මේකයි. භාවනා කරන තාක් කිසිම භාවනාවක් වෙන්නේ නැහැ. භාවනාව වෙන්නේ කියොත් තමයි කියන්නේ. වෙන එකයි භාවනා ගැන කරන්නේ කියන්නේ. ඒ කියන්නේ මුලින් මුලින් සකස් කරලා දීලා කන්දෝග කියන ගලක් මතු කරලා දෙකෙන් නැරියවගේ ඇයට කට්ටි ගැම්මරන. මුලින් ගල මසු කරලා දෙන්නේ. ඊට පස්සේ කරන්නේ. ඒකකට මම එක්ක නෑ බලන්න. ඒක නිසා ඔක්සිමොත් තුමා කියනවා මේ හිතිවිලි දෙකක් නැද නිවන කියන්නේ. හැම හිතිවිල්ලක්ම නිවනට ගිහිල්ලා තමයි ඊගාව හිතිවිලි අපි දකින්නේ හිතිවිලි විතරයි. මොකද ඒක නම් අපේ කසර හිතක් තියෙන. කුණුමයි නමයි. අර අතරමැද තියෙන බ්ලැන්කට් එක මේ කැන්වස් එක පේන්නේ. වේදනා දෙකක් මැද නිවන කියනවා. ආසල් ප්‍රසල් දෙකක් මැද නිවන කියනවා. සංඥා දෙකක් මැද නිවන කියනවා. නමුත් අපි අර මේකෙන් මේකට ග්ලයිඩ් කරගෙන යනවා මිසක් කවදාකවත් ලේකම් මේක කරන්නේ නැහැ. එළවල පස්සේ කියලා කියන්නේ කවදාකවත් නිවන භාවනා කරලා ඉච්චන්නේ. අපි භාවනා කරලා කරන්නේ නිවන ආબોධ කරනවා. මෙතන කිවිච්චදී කිවිච්ච දේ වශයෙන් දැනගන්න. අදුක්කම සුඛ වේදනා කියන්නේ උපේන දෙයක් නෙවෙයි. සදා කාලෙන් තුන ගණන් ගත්තේ නෑ. භාවනා කරනකොට ගණන් ගත්තට පස්සේ කියනවා ඔ මෙතන නේ. මට බාද මෙතන යතුරු. ජීවන කිසි දෙයක භාවනා කරලා නෑ නෙමෙයි. භාවනා කරන කෙනාට කේසයි කියන්නේ. ඒකට අරිස්නාට උපවාසව හිත. පබචන මිදන් වික්‍රී චිත්තං ආගන්තුකේ උපක්‍රිතේ උපක්‍රිතං කියන ප්‍රධානීක හම්බෙච්චාම මේ ඔක්කොගම තියෙන ඒ හිතේ කිසිම ස්ථිරත්වයක් පුරසත්‍යක් කැලේ කියන ගැතියක් ඉංගල ගැතියක් හොඳ නරක මොකක්ද? අර පිට තියෙන මලකඩ ටිකේ තමයි කුණු කන්දලේ තමයි අපේ ඩෙන්ටිටි එක තියෙන්නේ. ඔබ ගෑණි, ඔබ බිරිඳ, ඔබ සුද්දයි, මම අසුද්දයි ඔක්කොම තියෙන්නේ. ඒක කත්ත පහකට ගන්න තරම් ලක් නැහැ. ඕම කුංචි ලේයර් එකක් තියෙනවා. ඒකෙන් තමයි වැහිලා තියෙන්නේ. ඒකෙන් තමයි ඩෙන්ටිටි එක. බුදුදහමේ ඉදිරියට දීලා තියෙන ඔබට හුරුලා බලපන්. ඇතුලේ තියෙන දඹරත්ත. ඒකනේ අපි අතර කිසිම යහති ආගම් වාද බේද තමයි පුරුදු වෙලා තියෙන පිටලෙල්ල දිහා බලලා සුපර්විෂන් කරයි ඉචායක ආගන්තුක උපක්‍රේෂණ තමයි ප්‍රයෝජනදී කාර්යය ඉච්ඡේ කුරුසත විදි උපවිදි උද්ද නරක ඔක්කොම ඇකිලේ දඹරක් කරන විශේෂයක් ඒකට ගිය දවසේ තේරෙනවා නීවරණ මොකද කියන්නේ අනේ මෙහෙම තණ්හාවක් අනේ මෙහෙම ආසාවක් මිනිස්සු වෙයිද මේෙන් ගැලවීමක් කියලා මේක පිටලෙල්ලට අයිතිවාදිකම් කියන තාක් කල් විශ්වවිෂය තාක් කල් කොටින්ම හිතන්නේ ස්ත්‍රීන් පුරුෂයන් කැමති පුරුෂයන් ස්ත්‍රීන් කැමති නේද? දීයති සාධකයක් නේ. හැම ගැහුවොත් මොකද වෙන්නේ? පොඩි ඒරෙක අයින් කරලා දාන්න බලන්න. අනිත් බොඩි කියන එක එක්ස්පීරියන්ස් එකේ වෙනම හැම ගලනවා. ඊළඟට කවදාකවත් නිදි ගැනීමක් ඉන්නේ නැහැ. ඉතින් මේ මේ හැම කියලා කියන්නේ මේ මයික්‍රෝන්ස් 10 කට ටික ඕක විනිවිද ගන්න බැරුණේ අපි මේ ට්‍රැප් එකේ. මේක පොඩ්ඩක් විනිවිද බලන්න පුළුවන් නම් මොන නැටුම් කෙලි කවට දිනාදා. මොකක් කරන්නේ? නමුත් අපි බලන්නේ මේක බියුටිෆයි කරන්න කොච්චර දේශම් කරනවද? මේ පිටලෙල්ල. ඒක උපදා ගන්න අනම්මන කෙරුවට පස්සේ කොහෙද අපි යන්නේ? බුදුදහම කියන්නේ මේක දිහා බලපන් හැබැයි විනිවිද බලපන්. මේක බැලුවට පස්සේ නාටකම් මොකක්වත් නැහැ. නිසා බුදුදහම කියන්නේ හැම ගහපු එළදෙනක් ගැන කල්පනා කරනවා. හැම ගහපු එළදෙන්න වතුර හිටියත් වෙහිසයි, ගොඩ හිටියත් වෙහිසයි, ආහස හිටියත් වෙහිසයි කිසිම විශ්වාසයක් නැහැ. හැමේ තමයි ශ්‍රී ලංකාවේ තියෙන අපිට මේ කෙලෙස් ටික තියෙනම තියෙන්නේ මේ ස්කින් ටික්නස් එකයි. ඔබ විඳින්න පුළුවන් නම් ප්‍රධාන දේවල් මතක වෙලේ නෑ. මොකද අපි නඩේ හරි සුපර්ෆිෂල්. ඇත්තට බැස්සනම් අපි අතර කිසි වෙනසකුත් නැහැ. බුදුහමතුන් අපි අතර වෙනසකුත් නැහැ. ඇක්චුලි කියන මාතේ අර මේ සීලවාන්තික ජාතික අහලා තියෙනවා. සීලවාන්තික ජාතක මේ උත්තර දෙන්න හම්බ වෙන්නේ නැහැ ප්‍රශ්න වලට. කතන්දර. සීලවාන්තික ජාතකයේදී බලලු කාර්යය අරගෙන යන්නේ කක්ෂපුට. කක්ෂපුට ගිහිල්ලා අර පොඩි දරුවා අවශ්‍යනවා බලලු ඉන්නවා. ඉතින් අත්තම්ම දන්නව මොන බුදුලෙන් කරන්නේ. දෙන්න දෙයක් නැහැ නේ. දරුවා පුළුවන් තරම් කරා නතර ගන්න තමයි. ඉතින් අම්මා කියන දුම් වැඩිච්ච කබලක් කියන ඇතුලේ. හැබැයි ඒක ලෝහ ප්‍රශ්නේ ගන්න මෙන්න මේක දීලා පරිදු දෙකක් දෙන්නේ කියලා. කක්ෂපුත කරන්නේ ඉතිරට්ටින් හොරපුවහම වෙන දඹරක් කරනවා. එයා දන්නවා මේක දඹරක් කරනවා කියලා. හැබැයි මේක දඹරක් කරන කිව්වොත් අම්මා හිටු කරන නිසා කියනවා මේ ගිනි කබල පුදු දුම් වෙච්ච කබලකට අම්මේ වයින්නම් දෙන්න බෑ. මම ඇවිදලා එනකොට කැඩිච්ච වල්ලු සිනොත් මම දීලා යන්නම් කැමතිනම් මම මේක දෙන්නේ කියලා සම්පූර්ණ පාචයක්. දඹරක් කරන කියන එක පාචයක් කරන නිසා අපි ළමයා අඬපන් දෙක නිසා අම්මා සත්තම කියනවා දුවා හැම කිහිප. තාප වෙනකොට මනුස්සය වෙලෙන්දා උඹට වලු දෙයි අපි ඔක දීලා ගමු කියලා. ඉතින් ඊට පස්සේ සීල් ගන්න තියෙනවා. ආයෙත් පස්සේ අල්ලන්නේ ටිකට මම අත්තම අර විදිහටම ගිහිල්ලා කියනවා. අනේ දරුවෝ මේ දුර බේරන්න බෑ. බලමු ඉන්නවා. උඹලා මේ බාහිර මොන ගොඩවන්නද කියලා ගෑ ගන්නකොට මුණ ඇලිස් වෙනවා. මෙන්න මේ බාහිර කරන පරණ කබලා. කැමතිනම් දීලා අරුජාතිව අර්ථමසත් කරන බඳු ගන්න බුදු අම්මේ අම්මේ මගේ දූද කියලා කියලා බේරන්න බෑ මේක. මේක දඬරක් කරන්න කියනවා. ඒ ඉස්සලා අර මිනිස්සයා කියන්නේ තනිකරම පාචල් කරලා. දැන් කියන්නේ දඬරක් කරන්න කියනවා. පස්සේ අම්මා කියනවා ඒ කමක් නැහැ උඹට කැමති නම් දරුවට වලු දෙන්න කියලා. ඒකත් නෝ වලු පිටින් තියනවා. මට මේක ඇත්තටම ණයයි අම්මලාට. අම්මා දෙනවනම් මේක දෙන්නේ කියලා. ගත්ත ගමන් මිනිහ දෙනවා. මොකද මේ මුළු දවසම නැති ලොකු බිස්නස් එකක් නම්බරක් ගන්න. ඒකට කක්ෂකට ඇවිල්ලිවල මිනිහත් අරගෙන ඉන්නේ. අම්මලා කියනවා වලු දෙයක් කියන ගම්සලන් අංගකට කබල දෙන්න කියලා. ආ නියප්පලයන් යන්නේ උඹ මේ කතා කරන්න හදන්නේ ආනසුන්න මොකක්ද දෙන්නේ? මේ අර හොඳ සාධීලවන්ත මේ ක්‍රියාවන්ත දෙයක් ආවා. මේ මනුස්සයා මේ හේරම දීලා කියන්නේ උඹ මට පුදුවට මේක දඹරත්තන් කියනකොට එච්චරයි යන්නේ. මේ එළවාගෙන ගියා. අර දඹරත්තන් ගන්න. අන්න මේ දඹරත්තන අඳුන ගැනීමේ කියන වෙනස නිසා උච්චර වෙනසක් තියෙනවා. ඒක ඒ බැලු බැලමට කිසි වටිනාකමක් කවුරු ගාලා බැලුවා නම් මුළු එකම සුද්ධ කරන්න ඕනේ නෑ. වෙලෙන්න ගන්න. බුදුරජාණන් වහන්සේ දකින්නේ අපි නමරත්තන්න. අපි කියන්නේ අපි යම් ගල් අඟුරු ගැලක් අත්හැරලා පුළුවන්. අපිට වෙන්නේ මේ පිට තියෙන කුණම තමයි ඇතුළට යනකම්ම තියෙන්නේ කියලා. ඒ නිසා අපි හිතනවා සුද්ධ කරන්න මේක නම් ගංගා නම් ගඟේ හේතුවක් බෑ කියලා අපි බුදුරජාණන් වහන්සේ පොඩි වෙනසයි ඇති කරන්නේ. මේක තමයි අර තදංගලි පුතිය. එක තැනකින් ෂූට් කරලා බලනවා නම් ඇතුළට එතන තේරෙනවා මේක තමයි හදන්න තියෙන්නේ. ඒ නිසා යායක විඳින්නේ රූපස්කන්ධය දැක්කෙන්ද වේදනාස්කන්ධය දැක්කෙන්ද සංඥාන සංස්කාර විඥාන කියන එක මේ ප්‍රශ්නේ. ඒක දැක්කම රියලයිස් කරන්න වැඩක් තියෙනවා නමුත් මෙයා දන්නවා මේක දඬරක් කරන්න කියලා. ඊට පස්සේ නම් කවදාකවත් මිනිස්සුෙකුට නම් පහත් කරන්න බෑ. හැම කෙනෙකුම මේ දඬරක් කරන්නේ. පිටින් කියන මේ ආටෝගේ මොකක් වුණාද? එවැනිම Tamanට කවදාකවත් කාලකන්ණිය කියලා ගන්න බෑ ඒක. දන්නවා මේ පැත්තෙන් බැලුවොත් කාලකන්ණිය තමයි නමුත් මේ පිට ලෙල්ලේ කියන්නේ. ඇතුළත දකින්න. මම හිතන්නේ අනිකුත් සාස්තුන් වහන්සේලාත් මේක ටිකක් දැකලා තියෙනවා. මොක කාටවත් තිබුණේ නැහැ මේකට හරියට පාත්‍රක කියලා. හැම සාස්තුන් වහන්සේනම කොමානුෂ මනුෂ්‍යත්වයක් නැතුව කියලා කියනවා. මොකද ඒකෙන් සිස්ටමැටිකලි මේක ගලවන්න හරි කියලා කියනවා. සර්වඥාන්සේක කියලා කියන මෙතන දෙකක් දීලා මම කරලා දෙන්නම්. ඒ නිසා මේක එච්චරම කේල් ගහක අරටු නැහැ කියන්නේ. මුළු ගහම කපන්න ඕනේ නැහැ. කඩුවක් ගන්න කැපුවනම් ඒක කට්ටකින් කියන්නේ. ඒ නිසා මේ විශාල වැඩේ හරි පර්ස්පෙක්ටිව් එකකට හරි දෘෂ්ටියකට රැස්වන රියලයිස් කරන්න වෙලා ගියාට තමයි හොඳ විශ්වාසයක් ඇති කරගන්නවා මට මේක පුළුවන් මේකේ මොනම වෙනසක්වත් නැහැ මේකේ තියෙන දබරක් කරනවා. ඒ ඇතිදීප ඇතිවීම තමයි මේ ආර්ය කියන වචනේ තේරුම. උසස් තත්ත්වයකට හයිලි කල්චර් පර්සන් කෙනෙක් පාටපත් වෙනවා. තමන් උසස්ක තියාගන්න මම පිට තියෙන කුණු ටික මගේ නෙවෙයි ගන්න ගන්න. ඒක බුදුහාමුදුරු කියපු ක්‍රමයේ සීලසනාගේ පත්‍යයන් කපමු. හැබැයි ඒකෙන් ධර්මරත්නට හානියක් වෙන්නේ. ඒ වැරදි ආකල්පයක් දෙනොත් කක්ෂිප්ත වගේ එහෙම කරන්න. ඒක නිසා ජීවිතේ මල් විහිං පායි. එහෙම යනවා. අපිට කර්ම විපාක දීම බලක්වා ගැනීමට හැකියාවක් තිබේද? බුදුජානක මේකට බලක්වා ගන්නවා කියන එක නෙවෙයි. බලක්වා ගැනීම කියවන් සමන්නේ බුදුජානක කියන පොව කියන. කර්ම විපාක අපියන් කියන කර්ම විපාක බලන කුසල කර්ම මාර්ගයේ දීන සත්‍යපත් කරනවා, හීන සත්‍යපත් කරනවා, හැංගින සත්‍යපත් කරනවා. ඒක නැති වෙනවා නෙවෙයි. ඒක මේ මුදිනාගේ සඳහන් කරනවා ලුණු කැටයක් අරගෙන මේ වගේ මුංචි වතුර භාජනයකට දැම්මොත් ඒ වතුර භාජනය ලුණු රහ වෙනවා. ලුණු කැටයක් කරන ගංගානංගකට දැම්මට ගංගානංගගේ වතුර වලින් සක් වෙන්නේ. ඒ වගේ තමයි පුංචි අකුසල කුසල කර්මයක් අරගෙන පින් අඩුව තියෙන කෙනෙක්. ඒ අකුසල කර්මය දැම්මොත් ඒක විශාලට කැපී වෙනවා. උගා පින් කරපු කෙනෙකුට ඒ පින්ක පව් කයලා දැම්මට ඒක කැපී පෙන්නේ නැහැ. ඒකේ පව් පින් වැඩි නිසා. ඒක නිසා මේ පව් කරුවා කියලා තමයි මේ කාලකන්ණි අපාගත වෙනවා කියලා හිතෙන්නේ නැතුව මම පව් කිරුවේ නොදැනුවත් කම දැන් පින් කරන්න ඕනේ කියලා අසීමිතව සතුන් මරුවා නම් අපේ දන් දෙන්නේ. වරකම් කිරුවා නම් දන් දෙන්නේ. කාමිකයකාරය කිරුවා නම් ආරසව සලසලා දෙන්නේ. බුරු කිව්වා නම් ඒකට ගිහිල්ලා සත්‍ය වචන කරු කරන්නේ. එතකොට අරක නිකන්නේ. ටයිප් රෙෂින් ඉන්නේ මොකද්ද? අනුමාපනේ කතා කරලා. මේ නිකන් කරන්නේ අදාළ ඇන්ටිඩෝට් එක දෙන්න. විශේෂ දැනගෙන ඒක අනිත් එක දෙන්න. ඒක හොඳට දැනගන්න. ඊට කියන්නේ සංකඩම කියලා සූත්‍රයක් තියෙනවා. අනේ සංකඩම සූත්‍රය කියන්නේ සංයුතනිකයි කියන්නේ පුදුම ලස්සන ෆෝමියුලා එකක් තියෙනවා සර්වචනාංශේ. ඒ පෞද්ගලිකවට පස්සේ ඒ පවෙන් වෙන්න තියෙන අර අනිවාර්ය පතේ කපලා වෙන තැනකට පොඩ්ඩක් ඩයිවර්ට් කරගන්න පුළුවන් දැන් අපේ ලෝකෙට එන්න තියෙන මොනවද කියන්නේ අවිල වදින්සින් ග්‍රහවස්තු තියෙනවා එන මගදී මේකට වෙඩිල්ලක් තිබ්බොත් මේ පතේ වෙනස් කරනවා කියලා ප්‍රින්සිපල් එකෙන් දැන් කියන්නේ ඒක එන්නේ එක දවසේ නෙවෙයි පොළොවට ලං වේගෙන එනකොටම රොකට් එකේ පතේ මාර්ගපතේ ආපහු යනවා කියලා. මේ ගොඩක් හද තීදි කරන්නේ. අනිවාර්යයෙන් කර්මපත ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ධාමත්න ප්‍රයෝගශීලීව කරන්න. ආනාපාන සුද්ධ භාවනා උගන්වන සමහර ගුරුවරු නිමිත්තෙන් ධ්‍යාන ලැබීමට පෙර ලකුණක් ගැන සඳහන් කරනවා. මේ යම් කිසි දීප්තිමත් ආලෝකයක් ලෙස සලකනවා. right light. මෙසේ හැදින්නේ මේ කුමන්ත්‍රණය කසින ආලෝක කසින අර්ථ සම්බන්ධයක් පවතින. මේකට කැලලක් මම එකතු කරන්න කැමති. ඒක ලොකු ශාංශ මතු කරලා දීපු නිසා ආනාපාන සතිය ගැන විතරක් කතා කරන්න නිමිති දෙකලක සඳහන්. එකක් තමයි හැපෙන තැනටත් නිමිති කියලා. ඒ තැනම හිත බොහෝ වෙලා පවත්වාගෙන යනකොට නීවරණ නැති වෙන නිසා කියන ආලෝකෙත් නිමිති කියලා කියනවා. ඒ නිසා ආනාපාන නිමිත්ත සහ ආනාපාන ප්‍රතිභාග නිමිත්ත කියන වචන දෙකක් ස්පෙસિෆයි වෙනවා. ආනාපාන නිමිත්ත කියලා කියන්නේ කිසිම භාවනා හැකියාවක් නැතුව මගේ හැපෙන්නේ දකුණු නාස්පුඩුවේ, මගේ හැපෙන්නේ වම් නාස්පුඩුවේ, මගේ නැපෙන්නේ උඩුතොලේ කියලා ගන්න එකට නිමිත්ත කියන වචනේ පාවිච්චි කරන පරිණාමය තමයි. එකම හිතපවත්තමේ සමාධිය වැඩෙනකොට කුංචි කුංචි ආලෝක පහළ වෙනවා. ඒකට නිමිත්ත කියන්නේ. ඒකට කියනවා ප්‍රතිභාග නිමිත්ත. මේකට කියනවා ආනාපාන නිමිති. ජීවිත සමාධිලාට මේක ටර්මිනොලොජි වල වෙනසක් තියෙනවා. දීප්තිමත් ආලෝකයක් ගැන කියන එකට බුද්ධඝෝසාකාරයන් වහන්සේ කියනවා හැම වෙලාවෙම ඒක දීප්තිමත් නෑ. සමහර වෙලාවට නිමිත්ත කපුවට වගේ කළු ලක්මක් වෙන්න පුළුවන්. ඇයි කියලා අහනවා තමන් ඉඳගන්නකොට තිබුණු සංඥාවේ හැටියට දවසින් දවස නිමිත්ත වෙනස උපකරන. සාහලෝක නිමිත්තක්ම කියන්නේ. හැන්ඩිකම නෙමෙයි බරගතියක් දැනෙන්න පුළුවන්. මොකක් හරි භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් වගේ ඒ කිනාට වෙලා වැටෙනවා. ආලෝක නිමිත්ත කියලා කිව්වොත් ඒක මේ මුළු පරාසය පතු කිරීමක් කරනවා. මේකේ විරුද්ධව තියන්නේ කොහොමද? මාර්ග ලැබීමට ධ්‍යාන වැඩි යුතුමද අත්‍යවශ්‍යද? ධ්‍යාන අවශ්‍ය වෙන අත්‍යවශ්‍ය වෙන ඒ කාර්ය කුමක්ද? ශිෂ්ට විදර්ශනා ගැන ඔබතුමාගේ අදහස් කර්මයක් පැහැදිලි කරගන්න. මෙහෙම කියන්න පුළුවන් මේ ප්‍රශ්නේ මගහරින්නත් පුළුවන් මේකෙන්. නැත්නම් මේක පුළුවන්. ධ්‍යාන જાති දෙකක් තියෙනවා කියොත් සමත ධ්‍යාන හා විපස්සනා ධ්‍යාන කියලා කියන්න පුළුවන්. සමාධි જાති දෙකක් තියෙනවා සමත සමාධි සහ විපස්සනා සමාධි. හැබැයි සමත සමාධියක් හෝ විපස්සනා සමාධියක් අත්‍යවශ්‍යයි මාර්ගඵල ලබන්නේ. සමථ සමාධිය දිනන තමයි සමථ ධ්‍යානෙ. විපස්සනා ලැබෙන ධ්‍යානයක් සමාවෙන්න සමාධියක් විපස්සනා ධ්‍යානුවට සමාන බව මේ පණ්ඩිත ස්වාමීන් වහන්සේගේ ඉංග්‍රීසි ලයිෆ් ඉට්සෙල්ෆ් කියන පොතේ වෙනම චක්‍රයක් සඳහන් කරලා තියෙනවා විපස්සනා ධ්‍යාන කියලා. ඒ ඒ ධ්‍යාන වල තියෙන characteristics විපස්සනා වෙනකොට වෙන්නේ. හැබැයි සුද්ධ විපස්සනා කියන්නේ. ඒ නිසා ඒක ඇති කර දෙන්න කරගන්නක් නෙවෙයි භාවනාවේ ඇති වෙන්නක්. ඒ නිසා ඔපරේෂන් එකට ඉස්සලා ඇනස්තසයිස් කරනවා වගේ වැඩක් තමයි සමාජයෙන් කරන්නේ. ඒ නිසා ඔපරේෂන් කරනකොට යුද පිටියක විහර අනිත් සමාජයේ බොහෝ විට ඇනස්තසයිස් කරනවා. ඒක සම්මුතිය. ඒ වගේ සීලේ සමාධිය කියලා සමාජ කරා ප්‍රඥාට. අර සෝවාන් මාර්ගස්ථා වගේ නැත්නම් සීලේ සීලබ්බතේ වගේ සමාධිය කොච්චර කේන්ද්‍රවලද කියන එක ස්පෙෂල් වෙලා නැහැ. ඒක තමයි මේ ගුරුකුල අතර වෙනස. ඒක උපචාර සමාධි මට්ටමේ කියවෝ සුඛ විපස්සනා කියන්නේ. පළවෙනි ධ්‍යානය ඕනේ. දෙවෙනි ධ්‍යානය ඕනේ. තුන්වෙනි ධ්‍යානය ඕනේ කියලා එක එක කරනවා. පාවොක්සයිඩ් සාමාන්‍යයෙන් මතක් කරනවා. චතුර්ථ ධ්‍යානයේ වත් අඩු ගන්න තියෙනවා. අපේ පැය කටුව මේ මේක කියලා ඥානක් සාමාන්‍ය කියනවා දෙවෙනි ධ්‍යාන තුනක් ඇති කියලා. සමහරවිටෝ අරුග ධ්‍යාන දක්වම ගෙනියනවා. ඒකේ එක එක කරා එක එක කරා ඇඩ්ජස්ට් කරන ඒ කාර්යය කියනවා නම් මේ මේ රෝඩ් එකේ යනකොට එක්සිට් බර ගන්නක් තියෙනවා. කොයි එක්සිට් එක ගත්තත් ඒ ඩෙස්ටිනි එකට යන්න පුළුවන්. ඉතින් අර ගිහි ලෝකන්ට ගිහින් ආයත ධ්‍යානයක් ඉපීම සහ උපේලා නඩත්තු කරන්න අමාරු නිසා ධ්‍යානයකට කිට්ටු කරන උපචාරයට යන ඇක්සස් කොන්සන්ට්‍රේෂන් එක ඇති කියන පදනම තමයි මහසි සයිඩෝ මේක ලෝකෙට අඳුරගන්නේ. ඒකෙන් තමයි මේ කඩලා ගියේ. නැත්නම් මේ ධ්‍යාන කරන්න බෑ කියලා පැත්තට කරන්නේ. දැන් මේකේ ඊයෝ කරන්න ගියාට පස්සේ දැන් ඉන්නවා ගියෝ දිවි ලෝකේ ඉඳගෙන ධ්‍යාන අරගෙන තියෙනවා. ඒසොට ඒනනම් නෝන සමතමානික විපස්සනානික දෙකම කරන්න පුළුවන්. මම පටන් ගන්නකොට විශ්වාසයක් කරගත්තේ ධ්‍යාන යනවා ප්‍රශ්න නෑ. ටිකක් සමාධිය තිබුණොත් ඇති යම් කි. දැන් අදා ඉන්නේ ඒකේ 30 වෙනි 40 වෙනි අවුරුද්දේ. දැන් ඉන්නවා ඊවස ධ්‍යානවල බැලුවොත් ඕනේ නැති නැත්තොත් තියෙනවා. ඒ නිසා සමාධියක් නම් අවශ්‍යයි. මේ ධ්‍යාන කියන එක ත්‍රිපිටකයේ බලනකොට යස් කියන්නේ. අටුවා විශේෂයෙන් ටීකාවේ සඳහන් කරනවා පැහැදිලිවම උපචාර සමාධිය ඇති කියන. ඉතින් ඒක බුද්ධ මතේ නෙවෙයි අටුවාමතේ නෙවෙයි ටීකාමතේ කිය සමාන ප්‍රතික්ෂේප කරනවා. නමුත් මේ භාවනා කරලා ප්‍රතිඵල ලැබුපැත්ත ඉන්න නිසා අපි දන්නේ ඒක නමුත් ප්‍රතිඵල ලැබුවා කියලා කියන්නේ අපිට කියන්න පුළුවන් වැඩේ පටන් ගන්න මේ ලොකු මේ අවස්ථාවක් ලබා දෙනවා කියන්නේ. පළවෙනිවත් ලබලා දෙන තුන අසලට යන නිසා සුද්ධ සමාධි සුද්ධ විපස්සනාවේදී ධ්‍යාන මට්ටමට යන්න ඕනේ. උපචාර මට්ටමේ සමාධිය ආශ්‍රමය යන්න පුළුවන්. සම්මා සමාධිය සර්වඥ සමාධිය උපේක්ඛා සතිපාරිශුද්ධිය චතුත්ථ ඥානය කියලා. උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසුදු චතුත්ථ ධ්‍යානය. ඒක චතුත්ථ ධ්‍යානෙ ලැබුවත් ඒක උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසුදු නැත්නම් සපුරුසයි. ඒක අසපුරුසුත් සමාධිය. සසුත් අධ්‍යයනය ලැබලා තිනවා හැබැයි උපේක්ෂාවෙන් සාගතයෙන් පන්නරේ ලැබලා නැහැ ඒ කියන්නේ රෝ ඒක නිසා උපේක්ෂා සහ සතිය හොඳවල කියෙදී මේ අර ටීකාචාරින්ගේ මතය තමයි සදිසූපචාර කියන උපචාර සමාධිය සිදුනත් ඇති. يعني උපේක්ෂාවේ සහ සතියේ තියෙන රේන්ෆෝස්මන්ට් එක නිසා, ගැලනසින් ඉෆෙක්ට් එක නිසා පොඩි සමාධියක් තිබුණත් ඇති හැබැයි එතන නතර වෙනවා නෙවෙයි. භවනා කරනකොට මේ සමාධිය රිෆයින් වෙවි රිෆයින් වෙවි යනවා. විසුද්ධි මාර්ගයේ පිළියර ගන්නවා මාර්ග ඥානයක් ලබන්න සුවන් වෙන්න අදුම ප්‍රථම ධ්‍යානයක් තියෙනෝනේ මාර්ග චිත්තක්ෂණයේ අදුගාණ ධ්‍යාන සමාධියට ඔසවකට පස්සේ තමයි මාර්ග ඥානය ලැබෙන්නේ. මම නිකන් එක්ස්පර්ට් කෙනෙකුට උත්තර දෙනකොට මටම ලැජ්ජයි මේ පොත් මං කියවන්නේ මම මේ කියවන්නේ මේ ප්‍රශ්න අහලා උත්තර දෙලා පොත කියවන්නේ නැතුව මම මගේ මතයක්වත් මම මේ එකක් නෙවෙයි මොකද ගමගේ අවුරුදු 20 30 ඇතුළත පුදුම විදිහට මේ එහා පැත්තට මෙහා පැත්තට පියාඹන පීඩිසි පාස් වෙන පටන් ගත්තා. ගහ බැලගෙන. මං කිරුණා තේරම කිව්වා. කියලා කියලා බැලුවා මේ මතයට කරු කරන්න ඕනේ නැත්නම් මේ මතයට කරු කරන්න ඕනේ කරලා බලලා මේක අත්දැකීමක් වෙනවනම් මතිය කරෝ වාදාතර මට කැටෙන්න ඕන කමක් නැහැ. හැකි සංඥාව ගන්න පුළුවන්. එච්චර. මට නිවන් ඕනේ මට කරනවා මම කරනවා. මට ඕනේ එච්චර. ප්‍රතිපල නෙවෙයි. මම මේකට පයින්. ජීවිතය මේකේ හරියට ශේක්ෂිනෝ එකක්වත් දැඩි මතවලට ගන්න ඔක්කොම උපාදානයි. භාවනා දිගට කරගෙන යනකොට පව් කියනවා අඳුනවා. එච්චර තමයි. සම්බ බාබා සාකම්මන්තමයි first and foremost. ඒක තේරෙනවා නම් ඒ අර ලේබල් එක මේ ලේබල් එක අර ඥාන මේ ඥාන එකක් ගන්න එපා. ලී ශික්ෂණ පාත් එක ගන්නවා. මට සම්විච්ඡාම පාත් එක තියෙනවා. පව් කරනවා අදිය. එච්චරයි අපිට අද්දුතය ප්‍රත්‍යක්ෂය ක්‍රමයට හරියම ගාස්තු ගේමින් ක්‍රමයට ඕක තමයි කරන්නේ. නැතු මෙසෝවන් මාර්ගෙ දෙන්නම් ධ්‍යාන දෙන්නම් කියලා ඒක නම් කියන්නේ ඉතින් මෛත්‍රී බුදුහාමුදුරුවෝ එනකන් ඉන්නෝනේ ආර්යයන් සිද්ධාන එකක්. අපිට කරන්නේ අපි ඊතරම් පව් කරන්නේ නැහැ. අන්තිම දෙයක් ආවම ඒක කරන ක්‍රමයේ අපිට නිරවුල් තේරෙන ගැටියක් එනවා නම් ලාවට that's all අනිත් ඔක්කොම ඉස්සන්නේ නැහැ අපිට තියෙන බොහොම පටු ඥානයක් කියලා මේ මේ විදිහට ප්‍රශ්න දෙන්නේ දීර්ඝ උත්තර බලාපොරොත්තු වෙන කීරි ප්‍රශ්න ඉතින් මේ වගේ වෙලාවට මම කරන්නේ මල්ලෙන් ගහලා ගණේ ගන්න වෙලා ගිහලා ඉන්න. මන්න සතියට නියමාකාරය වන්න පිළිවෙලක් එකක් තියෙනවා. දිග දිග උත්තර අවශ්‍ය වෙන ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ හේතුඵල දහම් පිළිබඳවන්නේ පටිච්චසමුප්පාද දේශනයේද දේශනයේද නාම රූප පරිච්ඡේදයේ ඥානයේද විසුද්ධි මාර්ගයේ පැහැදිලිවම කියනවා ඔච්චර ගැඹුරු හේතම හේතුඵල දහම පසු කාලේ හඳුන්වා දෙන්නද නාම රූප පරිච්ඡේ විඥාන කරනකොට මාස්ටර් කරලා ඒ තරම්ම මේ මේ නාම රූප පරිච්ඡේදය තරම් බලවත් එකක් තියෙනවා. සබ්බපාරක් සකන්න ඔබ වහන්සේ විසින් අක්ෂරයෙන් වැළකීම කුසලයේ කිරීම නිත්‍යයට වැටෙන නිසා එන පිළිපද සකච්ඡාවේ අප නිවන් දකින ඒ සසරේ කර්මෙන් පාව ශරීර ලබා ගන්න බැවි වැඩි ප්‍රවේශම සඳහා කුසල රැස් කිරීම සුසුමැත්තකම හොඳයි. ඒ කියන්නේ අපිට පුංචි කට තියෙන දීවි භෝජන මේ කුප්පියක් අරගත්තොත් පොඩි කටක් තියෙන සෙන් කුප්පියක් කියලා හිතන්න. අපිට මේක ඇතුලේ තියෙන වාතය අයින් කරන්න නම් අපිට කරන්න ක්‍රමයක් නැහැ මේක ඇතුලට වතුර දුරන එක තමයි කරන්නේ. වාතය දාන දාන වතුර මාණ්ඩ හා සාපේක්ෂව වතුර අයින් වෙනවා. ඒත් අපි මොකද කරන්නේ පොල්කෙන් ගක් දාලා නැත්නම් නූලක් දාලා මේ නූල පොඟලා නූල දිගේ හිමීට හිමීට වතුර අර බෝතලෙට කොහොමද බෝතලේ ප්‍රමාණය වතුර පිරෙන ප්‍රමාණයට වාතය අයිස් වෙනවා. නිසා වාතය අයින් කරනවා සමානයි වතුර පිරෙනවා. නිසා පව නොකිරීම සමානයි පින් කරනවා. පින් කිරීමෙන් අදහස් කරන්නේ පව නොකිරීමට ප්‍රයෝගයක්. ඒකට වෙන්නට විකල්පයක් කරන්න තමයි. නිසා අපි බබාගේ භාෂාවෙන් කියනවා පින් කිරීමට ලබනවා. මුතුලෙන් කියන්නේ කීම් එක තියෙන මොකද්ද පින් කරන වෙලාවේ පව සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අපේ හිත පිස්සු වඳුරෙක් කෙලෙක් වගේ. කොයි අතට පයින්වද දන්නේ. ඉන් කරනකොට හිර වෙනවනේ මොකක් හරි. ඊට පස්සේ පෞසිද්ධ වෙන්නේ. ඒ වැඩිපුර අධ්‍යාපනය ඕන කෙනෙක් කියලා කියනවා. පිනකට අපි යොදවන්නේ මොකටද? හිත එන්ගේජ් කරනවා. ඒකට පෞසිද්ධ වෙන්නේ. ඒ නිසා පින් කරන්න කියලා බව කරන්න එපා. පුළුවන් තරම් පිනට යොදවන්න. මොකද මිනිස්සු ආර්ථිකත්වයට එක්ක බලන වැඩි පටන් ගන්නවා. පවු නොකිරීමේ නාස්තිකත්වයට යන්න හරි ගැඹුරු වැඩි මිනිස්සු. නිසා පින් කිරීම අඳුරන්නේ. අනිත් අපි මූලධර්ම වශයෙන් තේරුම් ගන්න හදන්නේ වතුර පුරවන්නේ වතුර වොන් නිසා නෙවෙයි වාතයක් කරන්න ඕන නිසා. සතිය රාග ද්වේෂ නැති කරත් මොහේ සෑම හේතුකම දෙන්න නිසා මේ වේතන මොහේට ආදාර සංස්කාර රැස්වේ. අපසලයෙන් වැළකීම ප්‍රමාණවත් නම් කුසලස්ස උපසම්පදායම ඊළඟට බුදුන් වහන්සේ වදාළේ ඇයි පහදා දෙන්නේ ඔය මේකේ තියෙනවා පැසිව් ඇක්ටිව් දෙකක් කල්පනා කරපොත් සබ්බ ප්‍රාපක අකරණම් කරනකොට කුසල අකුසල උපසම්පදා ඉබේම සිද්ධ වෙනවා. අන්තික කරන්න වැඩි හයි පොටෙන්ෂල් මොකක් අධි කුසල කරන්න අවස්ථාවක් ලැබෙනවා. කවුනක ඉන්නේ ඉන්නේ විශාල බරපතල කුසල කරගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒක සාක්ෂි කරන්න තියෙන්නේ ඒ කුසල් කරනවද කෙරෙනවද කියන එකක් ප්‍රශ්නයි. අධි කුසල් කියන දේවල් කරන දේවල්ද කෙරෙන දේවල්ද මොකද කරන සෑම දෙයකම සංස්කාර තියෙනවා චේතනා තියෙනවා අදිෂ්ඨාන වලදී ඔක්කොම මමයි කියලා ඔව් නොකිරීම තුල ඒකම මමයි කරසෙ නොකර ඉන්න පුළුවන් නිසා සබ්බපාක කරන කුසල සුඛ සම්මන උපසම්පදා කියලා කියන්නේ උපේජි සම්පාදේති එළඹ වාසය කරයි කියන එකයි. පවු නොකර ඉන්නකොට අපිට ඉන්න පුළුවන් හොඳ පිළිසිච්චක් හම්බ ඒකට ගිහිල්ලා ඉන්නේ කියලා. උපයන දෙයක් නෑ. පවුනස කීමේ ආනිසංසක් වශයෙන් කුසලක එඳ වාසය කරන්න පුළුවන්. ඒ නිසා ඒක අපිට ලැබෙන එන්ඩවුමන්ට් එකක්. අපිට ලැබෙන ආනිසංසයක්. ගුණවතුන් සිල්වතුන් හම්බ වෙනවා. හොඳ ගැඹුරු ධර්ම අහන්න හම්බ වෙනවා. බරපතල කුසල් වලට අත තියන්න පුළුවන් වෙනවා. ඒක ලාභයට ගන්නවා. ඒක කරනවාද කරනවාද කියන එක මම ඕපන් කියලා තියෙනවා. මොකද්ද? ඔය විදිහට පැති දෙකක් ගන්න වෙනවානේ. එකක් තමයි අරමුණේ හිත පැවැත්වීම සඳහා අපි චේතනා කරනවා. ඒක ප්‍රතිපලයක් වශයෙන් මම ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ දිවේ කියලා දන්න නිසා මෝහයට ඉන්නේ නැහැ. ඒ වගේම ආස්වාසේ ඉන්න නිසා ඒ ආස්වාද පිළිබඳ ආසාවක් නැහැ අපිට. ඒ ආස්වාද පිළිබඳ ද්වේෂයක් නැහැ. ඒ නිසා අපි දන්නවා මම ඉන්නේ ආස්වාද ප්‍රසආසයේ මේ යෙදවුම නිසා ආස්වාද ප්‍රසආසයේ ඉන්නවා. ආස්වාද නෙමෙයි ප්‍රසආසය. ප්‍රසආසනේ ආසහරියට ගන්න නම් මොහයක් නැහැ, රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. නමුත් එතෙන්ට එනකොට ඒ අරුණේ ඉන්නේ එළවුම නිසා නෙවෙයි ගැස්ම නිසා. මුල් මුල් වෙලාවේ ආනපනියල් එනකොට එහෙම එකක් නැහැ. මේ ආනාපාන හුරු කරලා කරලා කරලා කරලා මොනකට මොන දාලා එයා හොඳට ආද කරගන්න. ඡාම් කරගන්න. ඡාම් කරාට පස්සේ මේක ඉන්නේ ඉබේම හිතෙන්නේ. ඉබේම ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ චේතනා යදොම විල් එක සංස්කාර අඩු වෙනවා. අඩු වුණාට පස්සේ මේක කරන භාවනාවක්ද කිරණ භාවනාවක්ද කියලා නැතුව. ඔතෙන් යන හොදේට පැටලෙන්නේ. මුගදිනේ කියන ආස්වාස කරන්න හදන ආයාසය. ඒක හොඳ නැහැ. අර කෙහෙම යන්නදලා සමාදම් වෙන්න කියනවා. දැන් මේ වෙලාව මුළු සංසාරෙම කෙලෙසිත වෙන තේරෙනවා. රාගය නෑ, ද්වේෂය නෑ හොඳටම චෙක් කරගන්න. ඉතින් ඒක කියන්නේ මෝහ පටල කැපීම කියන්නේ. සංසාරේ පුරාවට අපි මෝහ පටල වඩන්න නම් එක චිත්තක්ෂණයක් සතුටක් තියෙන සේව මෝහ පටල කරනවා. මේ ඊගාමෝස්කාර කියුවාගේ ආය සතිය නැසෙනු කෙලසොල්ව. නෝ තාය ගන්න පුළුවන් බව දන්නවා. අන්නේ විදිහට තරහක් වෙනවනම් තරහව දන්නවනම් ආනාපාන දන්න වගේම කෙනෙක් වෙනවා. ආසාවක් තියෙනවා ආසාවක් තියෙන බව දන්නවනම් ආස්වාසිය ගැන දන්නා වගේම කෙලස් කැපෙනවා. ඒ නිසා කෙලස් නිකලස් වල ප්‍රශ්නකුත් නැහැ. අන ආයාස කරන අනායාස කරන ප්‍රශ්නකුත් නැහැ. ආස්වාද ප්‍රසආස දෙන්නේ නැතිව වම දකුණ මොනම ප්‍රශ්නයක් නැහැ. ඉස්සරහට එන්නේ එවිලා තියෙන ඉස්සරහට අවිලා තියෙන දේ වශයෙන් දකින්නවනම් ඒක හොඳම සාක්ෂියක් කිසිම කෙලෙසක් නැහැ. අපිට කියන්නේ මේක නඩත්තු කරන්න පුළුවන් කියලා. ඒ කෙලෙස ගත්තට පස්සේ ඒක එහෙම මේ විදිහටම ගෙනියන්න පුළුවන් නම් ඒ ගැනීම තුළ හොඳට තේරෙනවා මම නෙවෙයි ධර්මතාවයක් කරගන්න ඕන. ධර්මතාවය තුළ බලන කිසිම විල් එකක් නැහැ. කිසිම ඉන්ටෙන්ෂන් එකක් නැහැ. කිසිම සංස්කරණයක් නැහැ. ඇත්තම සංස්කරණයක් තියෙන තාක්කල් මේක ඉඳුල් වෙලා තියෙන්නේ. කෙලසිලා තියෙන්නේ. ඒක පටන් ගන්න බැරි නිසා අපි සංස්කාරයෙන් පටන් අරගෙන ඉබේම යනවා. අන්න යන්දාගෙන නිසා තමයි උගදෙන්ට බය පහළ වෙන්නේ. කම්මැලිකම පහළ වෙන්නේ. නිින්දට වැටෙන. සැක උපදවන. අන්නේ වෙනතු හුලම් වලින්ත් පත්තු තැනකපත් වෙන පහන් දැල්ලා වගේ ඒක දිහා මෙසණී බලන්න පුළුවන් නම් ඒක ශ්‍රද්ධාවේ කැපී පෙනෙන අවස්ථාවක්. වීර්ය කැපී පෙනෙන අවස්ථාවක්, සතිය කැපී පෙනෙන අවස්ථාවක්, සමාධිය කැපී පෙනෙන අවස්ථාවක්, ප්‍රඥා කැපී පෙනෙන අවස්ථාවක්. ඒ නැත්තම් කියනවා ඉන්දිය ධර්ම පහම එක රස වේලා එක කෘත්‍යයට යෙදෙනවා. ඉන්දිය ධර්ම පහ කියන්නේ මේ විදිය. මේක මෙහාට යනකොට මේක මෙහාට යනවා. මේ ප්‍රඥාව මේ සද්ධාව. මේ දෙන සම්පූර්ණ මේ මොනයි මේ එලහක මේ හරයි වගේ. එකෙක් ගොඩ සාදින එකෙක් මනසක්. මේ වීර්යය නම් මේ සමාධිය මේ දෙකෙන් දෙපැත්තට යනවා. සතිය විතරයි නැතිස්ලා ඉඳගෙන මේක බලන්න. ඔය කියන සංදේශවල ඔක්කොම එහෙම ඇවිල්ලා එතනින ගැම්ම මේ පහේ එකතු නෙවෙයි. මොකද්දෝ ගැම්මක් තියෙනවා. ඒක චිත්තක්ෂණ කීපයක් යනකොට කඩාගෙන යන දෙයක්. හරියට ස්නෝබෝලින් ඉෆෙක්ට් එකක් තියෙනවා. තණ්ඩේ තණ්ඩ බෝලයක් යනකොට ඒක කඩාගෙන යනවා. ඒකේ බුදුහාමුදුරුවෝ කියනවා ඔය අනිත් මොනවාද? ඒකට මහණෙනි හිමාල පර්වතෙත් කඩන්න පුළුවන්. ඔය කනකට නැති අවිද්‍යාව ගැන මොන කතාවද කියලා. මොකද මේ සූත්‍රය කියන්නේ හිමවන්ත සූත්‍රය. මෙහෙම එකලස් කරගත්ත මේක කියන්නේ හිමාලෙත් තරන්න පුළුවන් මහන්නේ ඔය කතරන් සුබික්කේ චලය අවිද්‍යාව ඥාන කරගන්න නැති අවිද්‍යාව ගැන මොනවද කතා කරන්නේ කියලා. අපි කියන්නේ මේ ටික මේ විසිරලා ඉතල ආධුනිකයන් කියන්නේ විසිරලා. මෙහෙම වෙන එකයි වෙන්නේ හරියට දන්නවා මම ඉන්නේ ආස්වාසේ මේ ආස්වාසේ හිතේ කියලා මට නම් දුකුත් නැහැ. මට කනගාටු වෙන්න දෙයක්වත් නැහැ. ඒක ප්‍රසවාස නෙවෙයි, සද්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, හිතවිල්ලක් නෙවෙයි, ආස්වාසයක්. ඒකට තින්න දෙයියාවක් ඒක. ඒක ඉතන අමාරු දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මේක ප්‍රෙඩික්ටබිලිටි යනවා. ක්‍රෙඩිබිලිටි එනවා. වෙරිෆයබිලිටි එනවා. වෙනවා ගන්න පුළුවන් කතාව නම් ඒක තමයි අපිට කියන ලොකුම සාහනය. මොකද සාංකේ ලොකුම සරණ. ඉතින් ඒක කොහොමද පටන් ගන්නවතාවේ කොහොමද අඟුලි මාලතාවේ කොහොමද සෝපාකතාවේ කියන එක එච්චර අමාත්‍යයක් නෙවෙයි භාවනා කරන කෙනා කියන මේක අමුතු කොනිසින්සක් නෙවෙයි. අපේ කෙනා පොඳුරු තෙල් කල 7යි 7යි ඔකට ඕනේ. ඒ කොනිසින්සක ඉන්න පුළුවන්. නෑ ඇරිය කැමරට නෑ වැඩි වෙන මඩ දාලා නෑ කර්මජාති හතරයි කුක්කරවති සූත්‍රය කලු කර්මයේ කලු විපාක සුදු කර්මයේ සුදු විපාක කලු සුදු කර්ම කලු සුදු විපාක කර්ම ඡේදීමේ කර්ම කර්ම ඡේද ඊමේ කර්ම පරිශීනේ කර්ම කියීමේ කර්ම යන මොනවාද කර්මේ දවාදාන කර්ම කියලා කියන්නේ හරි ලක්ෂණ සූත්‍රයක් තියෙන බුදුහාමුදුරු දේශනා කරපු එක වික්කුණු පස්සේ නෑ තමයි සූත්‍රය නම් හරියම ලස්සනයි සූත්‍රය ඒකෙදී දවසක් මේ වික්ෂණයක් වහන්සේ ළමකට ආනන්ද හාමුදුරුවෝ පිළිබඳ පිළිබඳ සිත පාළුවා මොකක්ද සූත්‍රය? ඔව් හතරයි. පිළිබඳ හිත පහළ වෙලා පස්සේ අන්තිම ෆුල් සික් ලව් සික් එකක් වගේ. කොට ගන්න බෑ. ආනන්ද හඳුරෝ දකින්න ඕනේ බණ අහන්න ඕනේ. ඇත්තටම ආනන්ද හඳුරෝ හරිම ලස්සනයි, හරිම උසයි. ඒ වගේම කාන්තාවන් හරි සොෆ්ට්. ඒක මුලිකට කියන්නේ කස්සප හඳුර කියන්නේ ආනන්ද හඳුරන කුමාර කැරිය. ඒ නිසා ආනන්ද හඳුරගේ බණහන ඔක්කොම පාරකමල රාජිප හඳුරන බලන තමයි නාසර මොකද අපේ හඳුරන බලන්නේ මොකද කියලා එහෙම රයිවල්සි වගේක් තිබෙනවා. කොහොමද මේකත් ඒකට දිහා සාක්ෂියක්. ආනන්ද හඳුරට පිළිබඳ හිත තාක්ෂණ යන කන්න බැරුව යනවා නිදා ගන්න බැරුව යනවා සම්පූර්ණ සික්. ඊට පස්සේ යාට ප්‍රස්ථාන කරන්න කියලා කියනවා මුලිහිලා ආනන්ද හඳුරන්ට වැඳපන්. වැඳලා මං වෙනුවෙන් තුන් සැරයක් කරනවා. ඔබ වෙනුවෙන් තුන් සැරයක් කරනවා මම වෙනුවෙන් තුන් සැරයක් වැඳලා ඉල්ලීමක් කරන්න මේ අපේ උපාධ්‍යයන් වහන්සේට අපේ ගුරු කෙනෙක් ඔබ වහන්සේ හැමෙලා බණක් අහන්න කියලා කියනවා. පරිදි. ආනන්දාවරට පණිවිඩය එන්නකොටම කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්න දෙන්නේ කියලා තේරෙනවා. ඒක නවතෝ වගේ. වැඩලිවලා එයා දැන් ඇඳේ උන්ටම නේද? නිහින් කරින්ම රෝගන නේද? බොහොම සාහලවල උන. ආනන්ද ආසනේ වාඩිලා කියනවා නැකෙන්නේ මේ ජීවිතයක් ඇති කිරීමේ හේතු හතරක් තියෙනවා. ආහාර ප්‍රත්‍ය, ආසාව, මෛතුන සේවනය, සාමාන්‍ය. ඔකෙන් තමයි මේ ජීවිතේ රැකෙන්නේ. ආහාර අවශ්‍යයි, ආසාව අවශ්‍යයි, මෛතුන රාජ්‍ය අවශ්‍යයි මේ විදිහට පවත්න්නේ මාන්‍ය අවශ්‍යයි. ඊට පස්සේ කියන අපේ සර්වඥාන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි උන්වහන්සේ ආහාර නිසා ආහාර දුරු කරන මාර්ගය කියන්නේ. ආහාරය ගැන කල්පනා කර කර දැනීමෙන් ආහාරය පිළිබඳ ප්‍රතිකූල සංඥාව ගන්නට උන්වහන්සේ කියනවා. ආශාව ආශා මාර්ගයෙන් ගලන්නට උන්වහන්සේ කියනවා. දැන් ලෝකේ කියන විජාකාර ආශාවල් අපිට තියෙනවා අපිට උපාධියක් ලබා ගන්න, සම්පතක් ලබා ගන්න ඔක්කොම. මුත් කෙනෙකුට පුළුවන් නිවන් දැකීමේ ආශාවක් ගන්න. මම කොහොමද මේ ජීවිතේ නිවන් දකින්න කියලා ගත්තට පස්සේ අර සේරම කතාවනේ යන්න පුළුවන් කණයක් තියෙනවා. මාන්නේ නිසා මාන්නේ නැති කරන්න පුළුවන්. මේ යෝගය හැම කෙනාම විවිධ දේවල් කරනවා. මේ ඔක්කොටම manussත්වච්චර වැඩ ගන්න පුළුවන් මට බැරිද මෙච්චර කල් ජීවිත සාසනේ නිවන් දකින්න. ඒ මාන්නය ගන්න හැබැයි නැගෙන්නේ මයි කියන සේවනයේ සාමයි කියන සේවනයේ නතර කරන්න බෑ ගියත් පට්ට වෙනවා කියලා කියනවා. හේතු බහතයි කියලා කියනවා. ඒකට ගියොත් පළම කැඩෙනවා. කියනකොටම නෑ අර සිල්සයන් මට තේරෙනවා ආනන්ද හඳුන මේ තත්තු කරන්නේ කොතනද. ඒසකට උන බහිනවා. බහිනල වැළඳලා කියනවා ස්වාමීන් වහන්සේ මම හිතන්නේ නෑ. මම හිතුවේ නරද්ද මට හරියන්නේ නැහැ මගේ වැරද්ද සමාව වෙනසේකවා කියලා යථා පොචාරණය කරනවා. ඒකට ආනන්ද සාන්ති කියනවා නැතිනම් බුද්ධ ශාසනයේ පණ කියන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන සමාවගෙන ඉන්න තමයි. දැන් ඔය කිරුවේ ඒක තමයි. මෙච්චරයි බුද්ධ ශාසනය කියන්නේ. අන්න ඒකෙ පිළිලා කියලා කියනවා රාගම් නිසාය රාගම් පජහත මානං නිසාය මානං පජහත ආහාරං නිසාය ආහාරං පජහත හැබැයි මෛතුන සේවනයේ නම් අපි කියන්නේ අන්නවා ඒක තිබියොත් ඒකෙන් නැති කරන්නේ මේක සේතු ගහතයි කියලා කියන්නේ ඒක ඒකට පාලම කරලා ඉතින් මේ නිසා කර්ම ක්ෂය වීමේ කර්ම කියලා කියන්නේ මෙහෙම කියන්න පුළුවන් ආනාපාන හොඳට සංසිඳනවා කියන්නේ සංසිඳනකොට දැන් අපිට හිතට දැකයක් එනවා. දැන් මේ පාඩ හරියද ගුරුදෙකුත් නැහැ මම මොකද කරන්නේ කියලා සැක. එමෙතන ඉඳලා. ඉතින් යම් කිසි කෙනෙක් අදිෂ්ඨානයක් ගන්නවා ගුරුරෙකි ගහලා හරි මොකයි මේකදී මම මොනවාක්වත්ම චේතනාවක් ගන්නෑ. එන ඕන දෙයකට යන්න. සැක උපදවන්නේත් නැහැ. නිින්දක් ඇති කරන්නේ නැහැ කියලා චේතනාවක් ඇති කරනවා. ඒ චේතනාව කර්මයක්. හැබැයි මේ කර්මය කොහටද යොමු කරන්නේ? ආය කර්ම දුකේට. චේතනාවක් ගන්න නැති කෙනෙක් චේතනාවක් ගන්න. යමක් නොකර සිටින හැකියාව ගන්න ඉස්සරහට. ඒක චේතනාව. ඒ චේතනාව කර්මයක්. මොකද ඒ කර්මය යොදවන්නේ මොකටද? සකවට මඟුඩ දෙන්නේ නැහැ. නිින්දට දෙන්නේ නැහැ. ඒ ගෙවිගෙන යන එකටම ගෙවිලා යනවා කියන චේතනාව. ඒක කර්ම ක්ෂේත්‍රීය කර්මයක් බවටපත් වෙනවා. මේක කවදාකවත් අපි කරන්නේ මේක අපිට උරුමයි. අපිට කියන්නේ යමක් කරලා මොනවා හරි කරන්න කියන ආසාව. මේ භාවනාවේදී පස්සම්බය කාය සංකාරම් කියලා කියන්නේ කාය සංස්කාර ස්පස්සම්බනික. ඉවල ගන්න. ඉවල ගන්න මාර්ගය ආවට පස්සේ ආවට නේද? එහෙම ගෙවෙන්න අරින්න ඕනේ නිකන්. පැවිදිට බොරු කිය දාන්න එපා. අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා. කොහොම යන්නේ එකක් අනිස්ථාන ගන්න පුළුවන් චේතනාව ගන්න එපා. නමුත් මේ චේතනාව ඒ චේතනා බහල නොකරන ගන්න චේතනාව. ක්‍රියා නොකරන ගන්න චේතනාවක් නිසා ඒ වගේ දෙයක් අපිට කියන්න පුළුවන් කර්මක්ෂය කිරීමේ කර්මක්ෂය. මට තේරෙන්නේ මේ කොහොමද මේ තවරි දැනුවත් වහන ප්‍රශ්නයක්. මූල ධර්ම වලට පැත්තට යන්නේ අපිට හිත දාන්න වෙනවා. අවිචක්ෂ සංකායනයේදී කාය වචී සහ චිත්ත සංකාර හඳුන්වා දෙනවා අසයත්‍රි. මේ කාය සංස්කාරයන්ගේ ආස්වාද ප්‍රසවාස දෙක විස්තර කරා. චුල්ලකේදල සෝචි. ආස්වාස ප්‍රසවාසයේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සිදුවන්නේ කෙසේ ගැන පහදා දෙයි. ඒ කියන්නේ අපි අර ආස්වාද ප්‍රසවාසයට ප්‍රත්‍ය වෙන අවිද්‍යාව අපිට ආවුසේ වශයෙන් තමයි පෙනී හිටියේ. අපි උපදිනකොට අපිට යම්කිසි ආයුෂ ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයුෂයේ තියෙන ආයුෂ්මී තියෙනකම් ඒ යන්ත්‍රයේ දිගට ආශ්‍රත් ප්‍රසවාස වැඩ කරනවා. ඒක මේ වෙලාවේ දැක ගන්න බෑ. ගෙනාවු අපේ account balance එක තමයි. ඒ නිසා මේක ප්‍රශ්න තියෙන ආශ්‍රත් ප්‍රසවාසයේ අවිද්‍යාවපත්යෙන් සිද්ධ වෙනවා. මෙහෙම අල්ලලා දෙන්න පුළුවන් පොත. අර ඉස්සලා ගත්ත ඉවසනේ ගත්තාම හුස්ම රැල්ල ගෙවිගෙන යනකොට සමහරව හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. ඒ අවිද්‍යාවේ. දෙවිගෙන යන හුස්මට යන්න දෙන්නේ නැතුව වැරදිලාගෙන නැති කියලා ඉතින් අදින්න පටන් ගන්නවා. ඒකවල හොඳට ගන්නවා අනිශ්වාසස්වාසයේ ගෙලෙමින් පවතිද්දී නැවත තමන්ගේ අනන්‍යතාවය ඇති කරගන්නවා. ප්‍රමාණය ඇති කරගන්නවා. ආත්ම සංඥාව ඇති කරන්නේ එයා හුස්ම ගන්න පටන් ගන්නවා. ඒක නම් හැරිදුම තකතිරකමක් කියලා කියනවා. නොකළ යුත්තක් කියලා. ඒකේ තියෙනවා විසාම නැතිවෙන් පවතින ආශාසාවගේ රටාවේ මේ උදව් කරන වෙනකොට ආයෙ ආයාස කරනවා කියලා කියන්නේ පැහැදිලිට දුරකයකට කියනවා. මේක තවත් ඉස්සරහට ගියාම චිත්ත සංඛාරවලත් වෙනවා. සංඥාව නැති වෙලා වේදනාව නැති වෙලා සමුගලේ නූල කඩලා ගියා වගේ යනවා. ඉතින් යනකොට හරි බයක් ඇති වෙනවා දැන් කොහේයි දන්නේ කියලා ආයෙ බලනවා අතපොත ගාලා ට්‍රයිල් එක තියනවාද වටපිට බලලා ආයෙත් හුස්ම ගන්න උත්සාහ කරනවා අර ෆැමිලියරිටි එක. ඒක හොඳට පේනවා මේ ආස්වාද ප්‍රසවාස දෙක තමයි සංඥාව මම එනේ නියෝජනය කරන්නේ. අක්කාදිත්‍ය නියෝජනය කරන්නේ. ආත්මය නියෝජනය කරන්නේ. ඒකට කට්ටු කරලා බලන්නේ මම ඒක ටෙලිෆෝන් මැසේජ් එකක් දී ගන්න පුළුවන්ද මේ සෙල්ෆෝන් එකකින් හරි පණිවිඩයක් දීලා කනෙක්ෂන් එක ගන්න බලන්න නැති වෙන ආත්මේ නැති වෙන සක්කාය දිට්ඨිය මතුවෙනවා. එතකොටත් තේරෙනවා ආනාපානිය අපි අල්ලන්නේ සක්කාය දිට්ඨිය වශයෙන්. අවිද්‍යාව ඇති. ඒක ප්‍රශ්නේ ඉස්සරගෙන එක. ඒ කියන රතනාසේ හැම විට අන්සියල් තුලම ප්‍රතිසම්පාද හට ගන්නා බව පෙනේ ඉසෙලෝ. ඒක නම් එහෙමයි. මේ ගහනilla අපේ ලුකුසාංශ මතය ගියාම කියනවා ආයතන සම්බන්ධ සාකච්ඡාවේදී කියනවලු මේ ආනාපාන විතරයි කවුරු කර කරන්න පුළුවන්. එහෙනම් ඒකෙත් පෞසිද්ධ වෙනවා. යයිනාගම කට්ටිය කියන වෙන හුස්ම ගන්නකොට සත්‍ය ඇතුළට යනවා ඒ නිසා මුඛවඩම බඳිනවා. අපි මුඛවඩම බඳින්න නැතුව හුස්ම ගන්න ගියාම ප්‍රාණීන් ඇතුළට යනවා කියලා යයින කට්ටිය කියනවා අපිට පෞසිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සම්මාධ්‍යම ප්‍රතිපදාවට යන්න සියලු ප්‍රාණීන් නැහිීමේ හැකියාවක් නෙමෙයි අපි මේ යන්න හදන්නේ. අපි යන්නේ නිවන් දකින්න. ඒ නිසා එනවා අපේ පිටකන් වල ප්‍රාණීන් නිසා සලකන්න. ඒකමයි පටිසමුපාදය අනිවාර්ය රහත්ත්වංශ දැක්කම නැති වෙනකොට ඇත්තම රහතන් වහන්සේගේ ආර්යත්ව බල සමාධියේදී විතරක් පටිසමුපාදය කරගෙන රහතන් වහන්සේ ජීවත් වෙනකොට යන්නම් හේතුඵල ධර්ම සිද්ධ සාමාන්‍ය ජීවිතය ගත කරනකොට ඕන කෙනෙකුට ඒක අනුමාන කරන පෞසිද්ධ කරගන්න පුළුවන්. පිසිද්ධ කරගන්න පුළුවන්. හරියටම සමාධියට ගියාට පස්සේ ආයෙ මේකට වෙන කනෙක්ෂන් එකක්. ඉතින් මම යෝජනා කරනවා අද මෙතන නැත කරනවා. අපි පැය දෙකමාරක් ඒකයි 10 අද විතර ගන්න ඒ නිසා අද ඕව තමයි one and half rate එකට වගේ. ඒ පොයි දවසේ පොයි නෙමෙයි විතර දවසේ. ඉතින් අපි දවසේ වැඩ සටහනේ අවසානාංශය වශයෙන් අපි එකම පවුලක වගේ එකම වහලක් හැදෙන්න බත්තලි බත් කාලා භාවනා කරපු දවසක් ආයි ඒ නිසා අපි පැස් කරගත්තා නම් යම් ප්‍රමාණයක් කුසලතා අපි ඒ සීලුම දේවල් මේ දේ අපිට කරලා ඇති කරගන්න මේ ස්ථාන ලැබලා තියෙන සංවිධානය කරලා ඒ පැවැත්ම කරගෙන ආපු ප්‍රේම පිණි සීලු දනාම තාම මුදිකාවේ යුක්තව අනුමෝදන් වෙත්තා කියලා සාදයෙන් ආරාධනා කරනවා. ඒ වගේම අපි තනියම වැඩි දෙමව්පියෝ ගුරුවරු මෙතෙන් ඉන්නේ අම්මාකාරයෙන් අපිට බක්තුලක්ක් දීගෙන ඉන්නවා නම් ඒ සියලුම ඥාතීන් අපි ජීවත් කරමින් හිටියානම් අපි වගේ මේ ධර්ම සභා මණ්ඩපේ ගොඩාක් සතුට වෙනවා. ඉතින් අපි හිතමු අපි මේ රස කරගත්ත පිළිනේ යත්තන පේන්න ලැබේවා. නැත්නම් ඒ හිතේ වැටරුම් වේවා. අනේ යත්තු දුරසිත මේ දියාට ඇරලා සාදු වල පින් අනුමෝදන් කරගත්තා කියලා යාදෙනවා. අපි අපිටත් මේ කුසල නිසා සියලුම භවගමනේ කෙලවර කියන උද්ධාජිතුන් වහන්සේලා සපයි සාන්තයි සුන්දරයි කියලා දේශනා කරන ලද ඒ සාන්ත සුන්දර නිවනට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥානය ලබා දෙන්නම මේ පින උපනිශ්‍රේවා මේ පාඩක. ඒ අදහසින් අපි ඊතාතාචාදී ගාථා අධ්‍යයනය කරමු. ඊතාතාචනම් මේ සංකතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා නමෝ සංසුසසතං කත්ති විද්‍යා එක්කාචාචනම්මි ධම්මතං කුඤ්ඤ සම්පතං සබ්බේ භූතා එක්කාචාචනම්මි ධම්මතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා ආඝාගත්තාච බුම්මත්තා දීවානාගා කුඤ්ඤන්තං මනෝ වික්ඛා චිරංගක්ඛන්තු සාසනං ආකාරත්තාච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාරත්තාච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා විනාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතාවන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතාවන්තු ඥාතියෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාන තත්ත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ කාල සමාදමෝ සතං සමාදමෝ යාව නිපාතත්‍ය හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදෝ යාව නිපාතත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු